මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගුවන් විදුලි ගැමි නාටකය මුවන් පැලස එදා වගේම අදත් ඒ අමරණීය ගැමි පරිසරය තුලම ඔබ ප්‍රිය කරන ඒ චරිතම සුපුරුදු ආරච්චිල සමග ගුවනින් රැඟුම් මවති. කුමන සමාජ ක්‍රමයක් තුල වුවද සම්මත නීති රීති උල්ලංඝනය කරමින් නීතිය සමග සෙල්ලම් කරන අයට කල් නොයවාම දැඩි දඬුවමේ බිහිතියට මූණ පෑමට සිදුවන ආකාරය අද මුවන් පැලසේ මාබැද්ද කැලේ නිදසුනින් ස්පුට කෙරේ. ඒ සමග ගොවි දිවි පෙවෙතෙහි යෝන්සිට අඹරේ අරුන්දති තාරකාව සෙමින් සෙමින් ප්‍රභාමත් වන ආකාරයද අද මුවන් පැලස්ස කතාවෙන්. විදානේ විදානේ නින්ද කියලාද ලෑබන් නින්දක් නෑ ජේමිස්. මුළු රෑම නින්දක් නෑ. අම්මෝ. ඒ උනාට උඹේ ඇසුයි මූණයි දෙබරයක් වගේ බිමිලා. ඔය බලන්කෝ. ඇයි බං අර අර මිනිහා බැද්දරාල? ඌ මගේ බෙල්ලෙන් අල්ලලා මගේ මූණ හත්තට වතාවක්ම අර ගලේ යන්නනේ බං. නම්මේ ඇයි අර වෙඩික්කාරයා උන් කකුල තුවාල වෙලා ලොන්ඩි ගගහරි මගේ බෙල්ලෙන් අල්ලලා මගේ මූණ පොළවේ ඉලුවා බං. ඇත්තට. එච්චරකේ මගේ කනට ගහලා මගේ කනින් උත් ඇද්දා. මගේ කනත් පිරিলা වාගේ. මේ බලන්න මේ පේනවා පේනවා. උඹේ කම්බලත් ඉදිමිලා. ඒක තමයි. යකෝ ඔය පැත්තේ රාල කියන්නේ නිකන් සොකඩියෙක් නෙමෙයි. ඇත්තද? අවුරුදු 12ක්. ලෝක යුද්ධ කාලේ එංගලන්තේ සුත්තන්ටත් උගන්නපු එකේ. අම්මෝ. එහෙනම් එහෙනම් ඔබ කය ගැව්වේ මොකටද? අර කිලටයි එයාගේ මිනිසුන්ටයි මා බෙද්ද කැලේ දැන් තහංචි දාලා කියලා. උවට තමයි කියන්නේ මේ අර මොකද්ද? මේ කටේ කටේ නරිවාදන් කියලා කියන්නේ ඕන උවට තමයි. හරි හරි. කවුද බන් දන්නේ? බැද්දරාලය වගේ වෙඩික්කාරය වගේ මැරෙව ආරච්චිලට ඉන්නවා කියලා. මේ මෙහෙම ගියාම මොන වෙලාවක හරි අපේ කාන්ත මුදලාලිටයි සාධිකාරයටයි හොඳ පාඩමක් මේගොල්ලෝ උගන්වයි නේද? ඔව් ඔව් මේ මේ මේක නෙමෙයි. දැන් මේ දැන් උදේම ආව නේද? මේ උඹගේ පවුල ඈ උඹේ පවුල ඇවිල්ලා උඹට මොනවද කිව්වේ? එබ පවුල කියන්නේ කියලා ආරච්චිලට වැඳලා කන්නලව් කරලා කාසිපලම් හරි කනකර දේවල් හරි දීලා එහෙම නැත්නම් සුංගමක් හරි දීලා නිදහස් වෙලා ගෙදරින්ට කියලා. ඔව් එතද මේ උඹේ පවුල යන්ට යනකොට වලව් මැනිකේ අතට මා වුණා නේද? ඔව් උඹන් ආ වුණා තමයි. ආරච්චිලට වුණා නම් එහෙම උඹගේ පවුලත් අඬු කඩේ ගන්න එක ගහනවාමයි. හොඳ වෙලාවට මැනිකට උනේ. අපේ පවුල කියන්න මගේ මටත් හිතෙනවා බං. අපේ සිල් සතම ආරක්ෂණයට දීලා හරි පණ බේරගන්න. ඒක නම් ඉතින් කදිම තමයි. හැබැයි ඉතින් හම්බ කරපු සේ සතම දෙන්න වෙනවා උඹට. උඹ දන්නවද ඉක්මනට එහෙම දෙයක් කරගත්තේ නැත්තම් වෙන දේ මොනවද කියලා? හ්ම් මම දන්නවා. එහෙනම් මොකක්ද දන්නවද වෙන්නේ? කියාපන්. ටික දවසක් මෙහෙම අපි දෙන්නවම දඬු කඳේ ගහලා කියලා ඊළඟට මහේලත් උන්නාටට බාර දෙයි. ඊට පස්සේ උන්නාන්සේ පරපතල වැඩ ඇතුව හිරගෙයිදයි. එහෙම නැත්නම් මේ වරදි වරදි පරපතල කොමට අනුව මේ මේ මුරිසියට මුරිසියට පිටුවහල් කරයි. ඕ එතකොට බං අපේ ගෑනු දරුවෝ ගෙවල් දරුවෝ නේ ඒවා තේරුවම ඉන් තේරුවෙන්ම හිතාගනින් ඉවරයි කියලා. අනික එතනින් අපේ මුළු ජීවිතමත් ඉවරයි ඕම්. මේ කොටිම්ම කියනවා නම් ඔබ හිතාගනින් මේක මරණ දඬුවමක් ඕම්. බුදුම්මෝ. ආ ඒ බණ්ඩා ඒ බණ්ඩා මම බලාපන් අර ධනකොඩේ ගහපු උන් කතා පොද සබ්ජෙක්ට් ඇහෙනවා මට ආ නෑ නෑ නෑ මේ මේ මෙහෙට මෙහෙට මම ගෙවුම් බලන්න ඔය මඩුව ඇතුලෙන් දැන් සෑහෙන වෙලාවක ඉඳලා කතා කරන සබ්ජෙක්ට් ඇහෙනවා ඈ මොනවද මොනවද උඹලා දැන් නම් මෙච්චර වෙලාවක ඉඳලා මේකේ අස්ති කුමන්ත්‍රණය කරන්නේ ආ මොකද උඹලා කඩලා යන්නවද ඈ අනේ බුදුරජාණන්දුනේ ගැස්සාගෙන් සිදුවෙන වැරදි දැන වැරදි නොදැන වැරදි අප්‍රමාණයක් මෝඩකම් අත්තරදි කට වැරදි බලා වදාරා ආහාහා ඔය යාතිකා වලින් දැන් මට වැඩක් නෑ ඉදානේ උඹ බ තමයි ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රධානම රාජද්‍රෝහියා අනේ අනේ ආණ්ඩුවේ සමුන්නාසේගේ දෙපතුලට වැඳලා මේ වැඳලා ඔව් වැඳලා කියන්නේ සමුන්නාසේ මේ වතාවට අපේ ජීවිත මරණයෙන් ගලවා දෙන්න හඳුන්නේ යාපා මේ ආපා මේ ආපා එහෙමයි දැන් ඔබ කිව්වා දැන වැරදි නොදැන වැරදි අත් වැරදි කට වැරදි කියලා බ මා බැද්ද කැලෑවේ අලිපටව් විකුණුවා හ්ම් <laughs> ඇද්දල විකුණුවා දඩ මස්, ගෝන මස්, ආවත් විකුණුවා. ඔව්. කැලේ කප කපා හොරට වික්කා. ආ. ඔබ මේවා නොදැනද කළේ ඈ බොල ඈ අනේ බුදු වෙන හාන්දුලේ දෙපතුල් දෙඳලා මම මම සමාවිල්ලනවා මම හත්තව කියන්න හාන්දුලේ ඒ වාට කරපු කාර්යය මම විතරක් නෙවෙයි ඕ හොරාලේ කවරද ගාමි හාන්දුලේ සිතාදී මුසලාලි කෙනෙක් තව වැඩිකාරයෙක්. ආ හොඳයි හොඳයි ඇත්ත කියපන් අන්නේ නැත්ත කියපන්. බයි කෝරාලයි ඇර තව කවුද අලි බිස්නස් කරපු එවෝ. ආ සිතාදී මුදලාලි කවුද කවුද ඒ තක්කඩිය ඈ කියපන් කවුද අනේ අල්ලුනේ සිතාදී මුදලාලි තමයි අපිට සල්ලි දෙන්නේ. කෝරාලට යාළුවේ මා රෑ කෝරාලක ගෙදර ඇවිත් එහෙන් කෑම එහෙම සප්පායම් වෙලා මටයි කෝරාලටයි ගේ විශ්චයි ඔළුවටයි අපි හැමෝටම සල්ලි බෙදලා යනවා හැමද හැමද ආ ආ ඔය ඔතන එළිය කවුද ඉන්නේ ඈ ආ කවුද ඉන්නේ ඔතන ආරචිරාලාමේ අයබෝවන්ද මම මේ බැද්දරාලා මේ වැඩිකාරයා අපි දැන් ඉන්නේ බොහොම හොඳයි බොහොම හොඳයි වෙලාවට ආපු එක. <laughs> ආ ඇවිත් මෙහෙන් ඈදි ගත්තා නම් මේ මේ ගොල්ලන්ගෙන් මා බැද්ද කැලේ අපරාධ ගැන මේ දැන් නඩු විභාගේ පටන් ගත්තියෝ. ආ ඒක හොඳයි. ආයි බොවන් දාරච්චිලාලාමි. ආයි බොවන් ආයි බොවන්. මේ ජේමිසුයි වතුර විදානේ දෙන්න ඇත්ත නොකිය බොරු කිව්වොත් ඇත්ත වමාරණ ක්‍රමයක් මේ බැද්දේරාලා දන්නවා. <laughs> ආ හරි හරි. දැන් මේ විධානේ කියනවා කැලේ නීති විරෝධී වැඩ තේරෝම කරන්ට සිතාදියේ මුදලාලි කෙනෙක් මහ රෑ ඇවි කෝරාලගේ ගෙදරදී කෑම හැම සප්පයන් වෙලා අක්කු එහෙමත් දීලා ඔව් මේ ගොල්ලන්ට සල්ලි දුන්නලු සල්ලි හරි හරි එහෙමනම් විදානේ උඹ කියාපන් දැන් මේ කියන සිදාදියේ මුදලාලිගේ නම කවුද කියලා කියපන් හාඳුනේ මෙයා නපුරු පෙනුමක් තියෙන චණ්ඩි මිනිහෙක් නම නම සර්දා සමහර වෙලාවල මෙයාට සර්දි මහත්ය කියලා කියනවා. ආ හරි හරි හරි හරි. හ්ම් අපි කාටවත් කියන්න බෑ මේ ආපු අය කෝරාලගේ නෑදෑයෙක්ද කවුද කින්ද මන්ද කියලා. හ්ම් හරි. උඹලා දැන් මේ අපරාධ වලට උදව් කළේ කොහොමද කියපන් උඹලා අනේ අනේ හඳුනේ තරහවසර මේ අපි අපි කරුවේ මේ අපි ඔය අලිපැටව එහෙම කොටු කරලා දුන්නා ඔව් එහෙමයි එහෙමයි ඊළඟට ඔය ඇද්දල ඇද්දල හොයලා දුන්නා ඔව් තව ඔය මේ ගඩමස් ගඩමස් ගඩමස් අමු මස් එහෙමත් හොයලා දුන්නා මේ හඳුන්නේ තව ඔය කැලෑවේ හයිමිල්ල නැදුම් පළු ආන් ඒ වගේම ගස්කසයි කපාලා දුන්නානේ ආන්නේ ඔය යාළුවා මුන් දෙන්න ආයි වචන දෙකක් නැහැ. රාජද්‍රෝහි අපරාධකාරයෝ දෙන්නේ. මුන්වත් මුන් දෙන්න මේ තරම් ඇත්ත කියන හන්දා දඩයක්වත් ගහලා මේ කැලෑවේ ගහකොළ හොරාට කපලා විකුණුවට අලාභයේ හැටියට සුංගමක්වත් අරන් ඒ ජන්තුන් වහන්සේගෙන් සමාවක් කරන් දෙන්න පුළුවන් ද බලමු ආර කියලා මාත්‍යෝ. නෝ ඔව් එහෙමවත් පුළුවන් වෙයිද කියලා අපි උත්සාහයක් අරන් බලමු. කොහොමටද දැන් මේ දෙන්නගේ தත්තේ මෙන්න මේකයි. මේ දෙන්න මීයෝ දෙන්නෙක් නම් දැන් මේ දෙන්නගේ භාගයක්ම මී කතුලට අහුවෙලා ඉවරයි. අනේ අනුනේ අපි මේ වැඳලා කියන්නේ තමුන් හොයලට පුළුවන් අපි දෙන්න ඊරන්ට. ඔව් මට මට වෙලේ වැඩ කරන මීහරක් බාලක් ඉන්නවා. හොඳට කිරි දෙවන කිරිහරක් 15ක් විතර ඉන්නවා. කිතරැත්තන් මේ කනකර බඩු මේ සේරම වන්දියක් හැටියට අරන් අපි නිදහස් කරන්න ආන්නේ. නිදහස් කරන්න ඒමයි ඒමයි යන්නේ ආමුදුරනේ පරප්පතලක් නොදැන කරපු වැරදි වලට මේ අපිට සමාව දෙන්න සමාව දෙන්න. දැන් අපේ රාළහාමේ තියෙන தත්ත්ව පැහැදිලිවම කිව්වා. ආ ආ ආ ආ දැන් මුන් දෙන්න දඬුවමේ මේක ඇතුළට භාගයක්ම අහුවෙලා ඉවරයි. ඉතිරි භාගේ මහායජන්ත උන්වහන්සේගේ වචනේ සමාවක් නොලැබුණොත් මේක අතුරේ ඉතුරු හරියත් ඉවරයි. ඒ කියන්නේ දෙන්නගේම ජීවිතෙත් එතනින්ම ඉවරයි. හරි එහෙම වෙනවද? නැත්තම් සේසතම රාජසන්තක කරලා පාපොච්චාරණයක් කරලා බේරුමත් කරගන්නවද? දැන් තියෙන තත්වේ මහේජන්ත උන්නාසිට වාර්තා වෙලා තීන්දුව ලැබෙන්න සතියක් හමාරක් යයි. බල දෙන්න කරලා තියෙන අපරාධ ප්‍රමාණය වැඩි නිසා රටින් පිටුවහල් කරන්නත් ඉඩ තියෙනවා. අනේ අඳුනේ අපිව බේරගන්න අපිට සමාව දෙන්න අපේ දරුවන් දිලා මේ ලාඳුනේ අපට සමාව හරි හරි හරි බලන්න පුළුවන්ද කියලා අනිකේ අනිකේ හිම්බණ්ඩේ මේ අකයිපද්දේ මොකද කතා කොලේ ආ මේ අපරාධකාරයෝ මහේජන්ත උන්නාන්සේට බාර දෙන කම්ම උන්ට කන්ට බොන්ට දෙන්න ඕනේ. යන හොයා බලන්න ඕනේ ඕන් මැනික. ඒ වගේ අඩුපාඩුවක් නෑ. ආ හොඳයි. කීම් බණ්ඩ ඒ හැම දෙෙම පිරිමානවා. ඇයි අනේ දවසක් කර දවසක් කවුරු හරි දඬු කඳේ ගානවා නම් බණ්ඩිරාල රෑ මොරටත් එනවනේ බෑ. <laughs> ඇයි ඉතින් බණ්ඩිරාලට මං එහෙම දවස් වලට සන්තෝෂම් දීමනකු දෙනවනේ. ඒක නෙවෙයි. මේ අද උදේ කවුරු හරි මේ වලව්ව ඇතුළට ආවද මැනිකි? ආවනේ නෑ. මට අපේ රාලහාමිට කියන්න බැරි වුණා නෑ. කවුද කවුද කවුද එහෙම ආණ්ඩුවේ රාජකාරී වලව්වක් ඇතුළට අවේලාවේ අනවසරයෙන් ඇතුල් වෙච්ච දඩම්බරයා කවුද? ඈ වෙන දඩබ්බරේ මොකෙක් හරි නෙවෙයි යන්නේ. මණිකේ මේ ආරච්චිල වලව්ව කියන්නේ මහේජන්ත උන්නාන්සේලාගේ බලය තියෙන ආණ්ඩුවේ ඔපීසි කාර්යාලයක්. තේරුණාද? විජස්තරයන්ට වේලාවේ අතුල් වීම, කරක් ගැහිම නීතියෙන් තහනම්. අම්මප්පා මට අහු වුණා නම් අල්ලලා දඬු කඳේ ගහනවා ගහනවා මයෝ. හරි හරි. ඒ තේරෝම හරි. ආව කෙනා කවුද කියලා අපේ රාලහමි මගෙන් ඇහුවේ නෑ නොවතම්. කවුද කවුද ඔච්චර උදහනක් කියාවේ ඈ? කියමු බලන්න කියමු බලන්න. කවුද ආවේ? වෙන කවුරුවත් නෙවෙයි. ආ. ආන් අර දඬු කඳේ ගහලා ඉන්න වතුර විදානේ ගෑණි. පවුල පවුල අයියෝ සාකි වතුර විදානේගේ පවුල මෙහෙ ආවද ඔව් ඔව් උගේ පවුල තම මගේ දෙපතුල අල්ලලා වැඳලා සේරෝම හරි හම්බ කරාපු හරක බාන සත්තරන් කනකර කාසිපණන් ඉඩකඩන් සේරම දෙන්නම් කිව්වා ගෑනු දරුවෝ හතර දෙනාගෙන ආමින් මිනිහව නිදහස් කරලා දෙන්න කියලා මෙතන විලාප ගගහඬා ඕගාන්ට ගත්ත නොවේ. හාමුදුරුවනේ මැනිකේ ඇයි ඇයි මට කතා නොකලේ? ඈ මේකට අපේ රාලාමි කෑකුස්සන් ගන්න එපා. ඒ ගෑණි මගේ දෙපතුල අල්ලලා වැඳ වැඳ අඬා වැටි වැටි ඒ වෙලාව කියාපු අඳෝනාවලට මගේ හෘද මාංශි වුණා අපේ රාලාමි. මාදෑ ඉතින් ඉතින් මේ මැනිකේ ඒ වෙලාවේ මොකක්ද කළේ ඈ මං වෙලාවේ හැටියට ඒ ගෑණිගේ විලාපේ නතර කරාලා ඔබ කෑනු ගහ නොහොල්මනේ ගෙදර ඵලයක් අපි මෙනියා බේර ගන්න විදිහක් කොහොම හරි බලන්නම් කියලා ගෑණිගේ හිත හදලා ගෙදර යවුවා මැනිකේ ඔය විදානේ කියන ද්‍රෝහියා අපට කරලා තියෙන හතුරුකම් වල හැටියට ඕකට රම් පගෝදි 5000ක් දඩ ගැහුවත් මදීනේ. නොමුන්වත් දැන් මිනිහා රාජද්‍රෝහියෙක් හැටියට අත්අඩංගුවට අහු වෙලා ඉන්න හන්දා වතුර විධානයේ අනික් මිනිහගේ නිශ්චල චංචල දීපල සියල්ලම නඩු විභාගයෙන් පස්සේ රාජසාන්තක වෙනවා. ඒ වුණත් එහෙම වුණාට දඩුවම් දීලා අච්චු කරාලා නිදහස් කරන්ට සිද්ධ වෙයි මැනිකයයි එහෙම හිතන්නේ ඈ මුන් දෙන්නම වැරදි අපරාධකාරයෝ වුණත් උන්ගේ ගෑනු දරුවෝ ගැන හිතලා මැනිකේ මැනිකේ ඒක මේ මහේ ජන්ත උන්වහන්සේට රපෝර්තු කරලා මේ ආරච්චිල කරන්න ඕන වැඩක් නේ මම මේ මේ කාරණාව නිකමට මතක් වුණේ එතකොට උන්ගේ රාජසන්තක වෙන දීපල ආ මණිකේ මේ මොනවා කියනවද මණිකේ ඒ සේරමදී මේ ආරච්චිලගේ අභිමතය පරිදි හැබැයි හැබැයි තින් ඉංග්‍රීසි මහාණ්ඩුවේ මහේජන්ත උන්නාංශගේ නීත්‍යානුකූල අවසරය ලබාගෙන තමයි එහෙම තමයි නීත්‍යානුකූල අවසරය ලබාගෙන මණිකේ කීවා හරියටම හරි හරියටම හරි ඊට පස්සේ මේ ආරච්චිලගේ අභිමතය පරිදි හරියට හරි මැනිකේ මගේ අභිමතය පරිදි මගේ අභිමතය පරිදි Thank you. පුංචෝ පොඩි පුතේ පොඩි පුතේ මේ පාර කවුරුත් නෑ පේන්ට ගෙදරට කියපුවම කොච්චර වැඩ තියෙනවද මේ කර ආරක්ෂක වලව්වට ගියාද දන්නේ නෑ වතුර විදන්න දඬු කඩේ ගහලා බලන්ට මොකද මොකද අපේ අම්මා කෑ ගහන්නේ මල යන්දි කොහෙවත් යන්නේ නෑ මේ ගම්මිනිස් කඩාපුවා පැදුරු පහ ගහ එක අර අර ශාලාවේ කරාබු නැටි. මේව අවුවේ වනන්නේ නැද්ද? දවස් දෙකක් තුනක් මේව අවුවට දැම්මේ නැත්තම් දෙරදේ දන්නේ නැද්ද? මේ මේවට කාසි පණක් ගන්න පුළුවන් දෙහෙදේට. හැමදේම හැමදේම මම්ම කරනකම් බලන් ඉන්නවා. මම්ම කරනකම් බලන් ඉන්නවා. මොන ගෝත කම්යක්ද මේක? අපේ අම්මට ඕනේ මේව මැසිමින් වගේ කරලා ඉවරයක් කරන්නනේ. හොඳයි හොඳයි. ගම්මිරිස් පැදුරු කරාබු නැටි සේරම මං අවුවේ මනන්නම්. අපේ අම්මා අපරාධය කෑ ගහන්නේ. පුංචමල්ලි ගාල සුද්ධ කරලා හරක්ට තනකොළ මිටි දෙකක් දාලා ගාලේ කිරි බෝතල් වලට දාලා ඒව හන්දිය කඩේටත් දීලා. කොච්චර වැඩ කරලාද දැන්? හ්ම් හොඳයි හොඳයි. හොඳයි ඉතින් පුංචි ගොමට. පුංචනම් දුවන පනින ගමන් හරි මොන මොනවා හරි වැඩ කරනවයි කියමුකෝ. දැන් සමුන්ට මොකද වෙලා තියෙන්නේ? අසනීපයක් නම් දෙයක් හිතක් ගන්නේ නැද්ද? කෑම ටික වෙලාවට කන්නේ නැහැ. නාන්නේ නැහැ. දැන් ටික දුහක ඉඳලා අර කඳු වැටි දිහා බලාගත්තුවට ඔහේ කොච්චරවත් බලන්නේ මොනවද උචිත කල්පනා කරන්න තියෙන්නේ අනේ අපේ අම්මට තේරෙන්නේ නැහැ මට මේ දවස්වල හිස රදේකුත් තියෙනවා. මේ මේ අතේ රුදාවකුත් තියෙනවා. ඒ මදිවට කෑම කන්ට පිරියාවකුත් නැහැ. හ්ම්. හැබැයිට ආ හොන් එනවා කියනකොටම නෙළුම් ඉදුවත්. ආ. ආ නෙළුම් දුවේ. මොකද මේ? ගහින් වැටිච්ච මිනිහට ගුණ අයන්න වගේ නැන්දලත් ඉතින් ගෝමණීටම මනිනවද මන්දා? බනිනවා නෙමෙයි දුවේ. බේතක් හේතක්වත් ගන්ට යමන් කීවා. මේ නැන්දලා පුරහන් ගිනි පැත්තේම කී නැද්ද? යන්ත බැරි වුණා. සපු මල්ලා කුරක්කන් කපලද දුවේ? කුරක්කන් කපන්න කියා දවස් ගාණකින්වත් දැක්කේ නෑ. ආ. සපු මල්ලාගේ අසනීපකින්වත් දන්නේ හ්ම්. මං සපු මල් පුතාලගේ ගෙවල් පැත්තේ ගොහින්වත් එන්ටද? කුරහන් දැම්ම කපනවද නැද්ද කියලා දැනගෙන ඉන්න පුළුවන්නේ. අපේ අම්මා යන්න ඕනේ නෑ. අපි නෙළුමි නංගිව යවමු. කණික මේ දවස්වල සපුමල් අයියටත් හරි කරදරනේ. අර අලුතින් ගුරුවරියක් ඇවිත් සපුමල් අයියලාගේ අක්කලාගේ ගෙදර නතර වෙලා. ඉතින් සපුමල් අයියට අක්කලාගේ ගෙදර වැඩයි, තමන්ගේ ගෙදර වැඩයි වැඩ ගොඩ වෙලා. වෙන දවස්වල නම් සතියකට තුන් විදයක්වත් සපුමල් අයියා මෙහෙනවා. දැන් සති 3ක් විතර මේ පැත්ත පලාට ආවේ නෑ. ඕකට ඉතින් ඔච්චර හිතන්න ඕන නෑ. ඒ රම්‍යට මොන මොනවා හරි වැඩේදිලා. කෝකටත් නෙළුමිදුව හෙට උදේ සපුමල් පුතාලගේ දිහැවි ගොහින් තොරතුරුත් බලාගෙන එන්ටකෝ. නෙළුමි කෝකටත් හෙට ගියාම තිසරලාගේ තොරතුරු හිම හොයාගෙන ගෝමරී ගොඩක් දුකින් ඉන්න බවත් කියලා සපුමල් අයියට මෙහි ඇවිල්ලා යන්න එන්න කියන්ට. හොඳයි හොඳයි. කියන්නම් කියන්නම්. පෙරමග බලාගෙන ඉන්නවා කියලා කියන්නම්කෝ. පුරාතිහාරියක් මේ කියනකොට සපුමල් පුතා එනවා පුතාට නම් හරියට ආයුෂ තියෙනවා <laughs> ඇයි අම්මලා මතක් කළාද මාව? හැබැයි ඉතින් මේ කිඹුමක්වත් ගියේ නෑනේ. අපි මතක් කරපු හැටියට පුතාට කිඹුහුන් යන්ට ගියා නම් නහයක් අටක්වත් ඉතුරු වෙන එකක් නෑ ඕ. <laughs> එහෙනම් මතක් කරලා තියෙනවා. ඔව් ඔව්. මේ ගෝමරණන්ගේ පේන්ට් නැත්තේ ගමනක් ගිහිල්ලාද? නෑ නෑ මේ දැන් විශ්වෝප විවි හිටියේ මොනෝ හැංගිලාවත් ඇති බලන්ට බලමු බලමු ගෝමරි නංගි ගෝමරි ආ මේ දොරට මුව වෙලා අඬ අඬ ඉන්නේ මේ මොකද මේ අම්මා මේ ගෝමරි නංගිට දොස්පස් එහෙම කිව්වද <laughs> සපුමල් පුතා කරුණු කාරණා එයාගෙන්ම අහන්ත. මේ මොනවද මෙච්චර දේවල්? අනේ මේක මේක ගන්නම්. හොඳයි. මේ තමයි මේ තලාලුව. ආ. මේක අපේ අම්මා දුන්නා නැන්දට දෙන්න කියලා මේ මෙන් අරගන්න. බොහෝම ස්තුතියි. බොහෝම ස්තුතියි. මේ මොනවද? මෙන්න මේක. ඒකත් ලොකු පාසලයක් නෙමෙයි. මේකේ තියෙනවා ගෝමරී නංගි කැමති දෙයක්. ඔන්න බලන්නකෝ මේක දිගට බලන්න. පොල් පැණි බෝල. මේවා මොකුත් ඕනේ නෑ. අයියට තිබුණනේ මේ පැත්තේ නිකන්වත් ඇවිල්ලා යන්න. අදේයිද හෙටේයිද කිය කියා ඇඟිලි ගැන ගැන ආඳ ආඳා හිටියා. දැන් මේ කොච්චර කැවිලි පෙවිලි පුතා ගෙනල්ලා තියනවද? අනේ පුතේ අනේ පුතේ අම්මලාට කියන්න අපි ගොඩක්ම ස්තුති කළා කියලා. හරි හරි මං කියන්නම් අම්මේ. මේ කවුද කිව්වා කවුද නෙවෙයි නෙළුමිනන්ගේ කිව්වා ගෝමරි නංගි ලෙඩින් ඉන්නවා කියලා. <laughs> මම මේ ආවේ ලෙඩ බල්ලයන්ට කියලා. ලෙඩ ඇත්තද බොරුද? පුතේ මේ බොරුත් නෙවෙයි. ඉහි ඇම්ම කිය කියා තෝන් ඔහේ හිටියේ. බොහොම දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඒත් ඊට කලින් අපි බලමුකෝ සපුමල්ලය ගෙනාපු පැණි බෝලවල රහ. <laughs> ආ බලන්නකෝ එන. අම්මේ මේ බලන්නකෝ. සපුමල්ලයගේ අම්මා හරියට මහන්සි වෙලා තියෙනවනේ. බෑට ඌ පුතේ. අම්මේ මේ බලන්න මේ මං දැක්කා. හරි හරි සුවඳයි. පොල් සුවඳයි, ගම්මිරිස් කුඩු සුවඳයි, සීරෝම සුවඳයි. අනේ නැන්දට හරියට ස්තුති කරන්න ඕනේ අයියා. මං දවසක් අපේ අම්මට කිව්වා ගෝමරේ නංගි පොල් පැණි බෝල් වලට ගොඩාක්ම කැමති කියලා. ඒක තමා. අයියා අම්මටත් කරදර කරලා තියෙනවා. පව්වනේ. අපේ ගෝමරී පුංචි සන්ධියේ ඉඳලම මොන කෑම જાතිකට හරි හිත ගියොත් ඒ වටම වහ වැටෙනවා පුතේ පිස්සුවෙන් වගේ. <laughs> ඔව්. පිස්සුවක් නෙවෙයි අපේ අම්මා. මේ බලන්නකෝ. මේ මේ වරුදු බලන්න. නංගි කැමති නම් මනාපනම් ඕන් එච්චරයි. සුවඳ ಜಾති දාලා හොඳට හදලා තියෙනවා පුතේ. ඇත්ත ඇත්ත. පොල් සුවඳයි, පැණි සුවඳයි, ගම්බිරිස් කුඩු සුවඳයි, ඉලසල් සුවඳයි. අම්මෝ සුවඳ ගොඩයි. සුවඳයි යෝ. කන්න කන්න කන්න. අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ ආරච්චිලා මැණිකේ ශීලා පරණමානගේ ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල සපුමල් රෝහණ සිරිවර්ධන වෙදිකාර්යා කමල් ගමගේ වතුර විදානේ විජේසිරි බෝපගේ නිලුමි ප්‍රභා තරංගිකා වීරසූරිය ජේමිස් රත්නදී නම්බුගේ ගෝමරිගේ මව නෙළුම් කළුබෝවිලා පරිශනාත්මක පිටපත රචනා කළේ කලාශූරී මුදලනායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය චතුරංග කල්පගේ. නිෂ්පාදනය නන්දා ජයමාන සමග උපුල් චන්දන. Thank you.